ඊළඟට ශාමලි මහත්මිය පෙරවන් සරණයි අපි හාමුදුරනේ ඇහෙනවද ඔබ වහන්සේට ඇහෙනවා පෙරවන් සරණයි අපි හාමුදුරනේ ඇහෙනවා කතා කරන්නේ අපි හාමුදුරන් සාදු සාදු වහන්සේට ඇත්තටම උදාහරණ සහිතව මේ පැහැදිලි කරන පැහැදිලි කිරීමමයි අපිට ධර්මයට අහගන්න සෑහෙන උදව් වුණේ. වහන්සේ උදාහරණ සහිතව පැහැදිලි කරනවා අකුසලයට කරන කුසල කර්ම පැහැදිලි කරනවා. කුසලේ නම් වර්ධනය කරන හැටි පැහැදිලි කරනවා. ඒ වයින් තමයි අපේ ධර්ම ඥානෙ වැඩි කරගන්න ඇත්තටම උදව් වුනේ. මහසෝක තව පිද්ද සම්හාසයලත් එකතු වුණා. ඒ වගේම කියන සම්හාස මේ අපි මම දැන් මෙතෙක් කල ධර්ම මාර්ගයේ ආපු විදිය ටිකක් පැහැදිලි කරන්න හිතුණා. අනිත් අයගේ මේ ඩොක්ටර් උලිනත් ඒ කියලා හිතුණු නිසා ටිකක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඔව් එහෙම අපේ හඳුනනේ මේ ඇත්තටම අපි අපිට කෙනෙක් බෑනනත් ධර්මයයි සුවත් හොඳක් කිව්වත් නරකක් කිව්වත් හැම දෙයක්ම මේ දේ මට මෙහෙම කිව්වේ මේ නිසයි මේ දේ මට මෙහෙම කරේ මේ නිසයි ධර්ම කාරණාව කියලාදි මුලැමැද අග තේරුම් අරගෙන ඒවා මේ විදිහට මේ දේවල් සිද්ධ වෙන්නේ මේ දේවල් කියන්නේ මේ කියන දේවල් මගේ හිත තුල තියෙනවද නැද්ද? තියෙනවා නම් තව වැඩි දියුණු කරගන්න ඕනේ. නැත්නම් ඒව නැවත එකතු කරගන්න ඕනේ කියන අදහසින් යෝනිසෝමනසිකාරයෙන් යුක්තවම දේශනා ඇසු නිසාමයි ඇත්තටම අදින තත්ත්වයට එන්න මේ පිට ලැබුණේ වහන්සලාගේ පිටින්මයි ඒ දේ සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේ වහන්සලාට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව ගොඩාක් ගෞරවයෙන් සැලකනවා. ඇත්තටම මේ නිසා මේ ඇත්තටම මේ දැන් පහුගිය කාලේ මට පෞද්ගලිකව සිද්ධ වුණු අකටයුතුකම් දී අපිට අපේ අපේ යම් යම් කර්ම නිසා හරි අපේ අපේ අපේ මොකක් හරි මොකක් හරි අපේ හැසිරීමේ දුර්වලකමක් නිසා හරි සිද්ධ වෙච්ච ඒ සිදුවීම් වලදී ඇත්තටම ඉන්න තැන ඉන්න කම නැති වුණා. නමුත් අපිට යන්න කියලා කවුරුත් කිව්වෙන්නේ නැහැ. නමුත් අර දරුවන්ගේ ආරක්ෂාව පිණිසමව විදිහට ක්‍රියා කළ යුතු ආකාරයේ විදිහට මම තීරණය කරා එතනින් අයින් වෙලා වෙන තැනකට යා යුතුයි. මේ දරුවන් රැකගත යුතුයි අම්මා කෙනෙක් ඉදිරියට තාත්තත් නැතුව. ඒ නිසා මෙහෙම වෙනත් පළාතකට ඇවිල්ලා මම හිතුවා දැන් එතන දාලා එනකොට මට විතර දුකක් කනගාටුවක් ඇති වෙයි කියලා මම හිතුවා. ඇත්තටම කිසිම කනගාටුවක් ඇතිුනේ නැහැ ස්වාමීන් වහන්සේ දුකක් ඇතිුනේ නැහැ. දැන් මේ ආපු තැන හොඳ වේදනාවක් වෙයිද කියලා හිතුණා. ඒතනත් අර වගේ වේදි කියලා හිතුණා. නමුත් නෑ ස්වාමීන් වහන්සේ ආපු තැන හොඳ කල්යාණ මිත්‍ර මගේ ඉහෙලියක් හම්බුණා. ඉන්න නිකන්යක් හම්බුණා. මේ පහසුකම් වැඩි වුණා ස්වාමීන් වහන්සේ මම හිටියේ ගොඩක් දුෂ්කර තැනක ටිකක් ඇතුළට යනවා පහින් යනවා තැනක හිටියේ නමුත් දැන් ඉන්නට නගරාසෝනී බොහොම පහසුකම් තැනකට ආවා. කියන්නේ පහසුවක් ඇති වුණේ ඇත්තටම කියනවා ධර්මයේ ප්‍රගුණ කරගන්න මට සුදුසු තැනක් ඇති වුණේ. මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ දේවල් අපි මේ රටේ තත්ත්වය වුණත් හිතුවත් මේ දේවල් අපි සිතද්දී ධර්මයේ අපි ඉන්නවා නම් ධර්මානුකූලව හැසිරෙනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් අපේ ජීවිත ගැන සිතනවා නම් ඇත්තටම අපිට හොඳ හොඳ ගමන් මඟක යන්න පිරිසිදු පාර මේ ධර්මයේ තියෙනවා සාමාන්‍යංශ. මේ මේකට එකතු කරන්න තියෙනවා නම් කරුණක් ස්වාමීන් වහන්සේ එකතු කරන්න ඔබ වහන්සේට ඇත්තටම බොහෝම පිං මට මේ මව එන්නට මේ උදකලපු උපකාරවලට ඇත්තටම දේශනාවලින් ඔබ වහන්සේගේ දේශනා මම දවසට දෙකක් තුනක් මම ඉන්ටර්නෙට් එකෙන් හරි අරගෙන අහනවා අහලා අහලා තමයි මේ තාත්තට ඇත්තටම සිතපත් කරගන්න. ඔව් ඔබතුමිය කියන කාරණා ටිකකින් හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා. ඇත්තටම දැන් අපිට ජීවිතේ යම් යම් ගැටලු ප්‍රශ්න මතුවෙනකොට අපේ ස්වභාවිකව පොදුවේ අපි පුරුදු වෙලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ දිහා බලන්නයි. නමුත් ඇත්තටම ඒ කවර සිද්ධියක් ලෝකයේ තුල සිද්ධ වුණත් ඒ සිද්ධියට සාපේක්ෂව Taman දිහා බලන් අපි උත්සාහ කළොත් අපට ගොඩාක් දේවල් निराවරණය කරගන්න පුළුවන්, විවෘත කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඒක තමයි වැදගත්ම වෙන්නේ. අනුන් කලේ කුමක්ද කියන එක නෙමෙයි අනිත් කෙනා ඒ කරපු දේ මා වෙත මේ විදිහෙන් පැමුණුනේ කුමක් නිසාද එහෙමයි අපි බලන්න ඕන. එතකොට ඒකට හේතුව මොකක්ද? එතකොට ඊළඟට දැන් මම ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒකේ අනාගත ප්‍රතිඵලය කුමක් වේද? ඒ විදිහට හැමතිස්සෙම අනුන් පාදක කරගෙන ලෝකය විනිශ්චය කරන්නට යන්නේ නැතිව තමන් මූලික කරගෙන හැමතිස්සෙම ලෝක ධර්මතා විග්‍රහ කරගන්නට උත්සාහ කළොත් අපට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ධර්මයේ දකින්නට ඒ ප්‍රත්‍යවේක්ෂණයමයි විශේෂයෙන්ම උදව් වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ බාහිර ලෝකය අමතක කරන්න කියන එක නෙමෙයි. බාහිර ලෝකයක් අපි හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්න උත්සාහ කරන්න ඕන. හැබැයි අපි මේ විසඳ ගන්න වෑයම් කරන්නේ Taman පිළිබඳ සසර ගමනනේ අපි නිම කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපට වඩා මුල් තැනක් දිය යුත්තේ ඒ Taman සම්බන්ධව හේතුඵල ක්‍රියාවලිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් එතනට අපි අවධානය යොමු කරනකොට අපිට ගොඩාක් ධර්මය විවෘත වෙන්න ගන්නවා ප්‍රඥාව අවදි වෙන්න ගන්නවා ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ තුල පිහිටා සිටින්නට මනස පුහුණු කිරීමයි දැන් මේ ඊයේත් එක මහත්මයෙක් සමග කතා බහ කරනකොට අපි සිහිපත් කළේ අපිට දැන් සතුටු වෙන්න පුළුවන් බොහෝ කරුණවලදී අන් අයට වඩා අපි අපි දිහා බලන්න අපේ පැත්තෙන් දේවල් විවරණය කරගන්න අපි දැන් යම්කිසි උත්සාහයක යෙදෙනවා. ඒක ගැන අපිට සතුට වෙන්න පුළුවන්. හැබැයි තවමත් අපිට ඒ අපේ පැත්තෙන් දේවල් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් දැක්කට අර චතුරාර්ය සත්‍ය වශයෙන් ඒවා තුල පිහිටා සිටින්නට දුර්ගුණය හරියටම හඳුනාගෙන මතුවෙන තැන දුරු කරලා ඒ දුර්ගුණය මතු නොවි පවත්වා ගන්නට ගුණය හරියට තේරුම් අරගෙන ඒ ගුණෙහි පිහිටා සිටින්නට ප්‍රඥාවෙන් ලෝක ධර්මතා හරියට තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දීමින් සාමකාමී සැහැල්ලු සිතින් පවතින්නට අන්න එතන තමයි අපි හැම කෙනාගේම තවම අඩුපාඩුව තියෙන්නේ. ඒ කියන්නේ පුහුණුව තුළ එතකොට දැන් ඔබතුමිය කිව්ව ආකාරයට ඔය පියවරට එන එකක් පහසු නෑ. ඒ කියන්නේ අපි අනන්ත සසරේ අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන බාහිර ලෝකය එක්ක පැටලෙන්නමයි. දැන් ඔබතුමිය කියන හැටියට මේ බාහිර ලෝකයක් එක්කලා පැටලෙන ස්වභාවයෙන් මිදිලා අපි හැම කාරණයක් දිහාම Taman මූලික කොටගෙන බලන්නට පුහුණු වීම ලොකු දියුණුවක්. ඊට පස්සේ ඔතනින් ඉදිරියට අපි තියන්නට ඕන පියවර තමයි ඒ පෙනෙන පෙනෙන ප්‍රමාණයෙන් දැනෙන දැනෙන ප්‍රමාණයෙන් දුර්ගුණ දුරු කරගෙන නිවැරදි තැන මනස පිහිටුවා ගන්නට පුහුණු කිරීම. ඉතින් ඒ පුහුණුව අඛණ්ඩව කරගෙන යන තරමට තමයි අපි වඩා ශක්තිමත් මහේසාක්‍ය තැනකට අනුක්‍රමයෙන් අවතීර්ණ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර මේ ඒ ඒ සිද්ධීන් වලට හේතු කාරණා වුණු පුද්ගලයෝ ගැනවත් කිසිම මේ තරහක් ඇති වෙන්නේ නැහැ. ඒ මට ඒගොල්ලෝ ගැන හිත කරනකොටත් හිතෙන්නේ මේ ඒ දරුවනුත් කාගේ හරි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෝ මෙතෙන්ට එන්න ඒගොල්ලෝගේ මනස මේ තත්ත්වයට ඇති වෙන්න ඒගොල්ලන්ට මුල මොකක් හරි වැරදීමක් ඉන්නේ නැති දෙමව්පිය නිසා හරි සමාජය නිසා හරි මොන හරි හේතුවක් කාරණා වෙලා ඇති. ඒ නිසයි මේ පැත්තට හත් වෙන්නේ. ඒකත් එහෙමයි. ඒකත් එහෙමයි. අනිත් පැත්තෙන් දැන් අපිට විඳින්නට තියෙන කර්ම ශක්තිය ප්‍රබල වෙනකොට ඒක විඳින්නට නම් ඒකට කවුරු කවුරු හරි පුද්ගලයෝ මැදිහත් වෙනවා. එතකොට සමහර වෙලාවට අර පුද්ගලයෝ වඩා හොඳ සත්පුරුෂයෝ වෙන්නට ඇති. නමුත් අපේ කර්මය හැම වෙලේදී ඒගොල්ලන්ගේ යම්කිසි දුර්වලකමක් ඉස්මතු වෙලා ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. දැන් මොගලන් හාමුදුරුවන්ගේ කර්මය හැමුවේදී අර මිත්‍යා දෘෂ්ටිකයෙන් තුල අර අසත්පුරුෂ චේතනා මතු වුණා. ඉතින් මුගලන් හාමුදුරුවන්ගේ කර්මය එතනදී උත්සන්න නොවුණා නම් අර මිනිස්සු ටික ওই වගේ අනන්තරේ පාප කර්මයක් සමහරට නොකර ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අපි ඒ පැත්තත් දකින්න ඕනේ. ඒගොල්ලන්ටත් යම්කිසි පසුබිමක් තියෙනවා. ඒ වගේ අයථා විදිහට ක්‍රියාත්මක වෙන්න කියන්නේ ධර්මයේ පිහිටලා ඉන්න බැරි. ඒ විදිහේ දුබලකමක් ඒ සතුවක් තියෙනවා. ඒ අයගේ දුර්වල තනින් කඩාගෙන යන්නට අපි සතු කර්ම වේගයේ ප්‍රවාහයක් හැටියට ගලාගෙන යනවා. ඉතින් ওই දෙක එකතු වුණාන් පස්සේ දුබලයා විනාශ වෙනවා. ඉතින් අපිත් දුර්වල නම් අපිත් ඒ ප්‍රවාහයට වැටිලා අපිත් තව කර්ම ටිකක් රැස් කරගන්නවා. අපි ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න ඒ ප්‍රවාහයට ගහගෙන යන්න නැතුව අපට උඩුගම්බලා පීනන්න පුළුවන් වෙනවා. අර දුර්වලයෝ ටික අර ප්‍රවාහයට හසු වෙලා සසරේ විනාශ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අර අර වෙරිට්ටු විදියාලා වහඳුන ගන්න කියලා කිව්වමත් මමවත් පුතාවත් දෙන්න මේ කතා වෙලා ගියේ නැහැ. ඒගොල්ලොන්ට මේ අපි කතා කරන විදිය මෙහෙමයි කියන එක කතා වෙලා ගියේ නැහැ. හිතලා ගියෙත් නැහැ. નિરાයාසයෙන් මට කිව්න්නේ මේ පුතා. මම මෙහෙම කළේ මේ පුතා. ඉතින් අපි වරදට දඬුවම් දිය යුතු නිසා මිනහන්සේ ඒක අපිට වෙන්න ඕනේ සමාජයක් සැකසීම වශයෙන්. මේ පුතා මෙහෙම කළේ කියලා තමයි මට කියන්නේ. දැන් මගේ පුතාට කියවිලා තිබුණේ මේ මහත්ය මට ගැහුවා. අන්න එහෙම තමයි කියවිලා තිබුණේ. එතකොට ඒ ඒ ඇත්තටම මේ වචන ටික ඒගොල්ලොන්ගේ හිතේ කරුණා මෛත්‍රියත් කරන්න ප්‍රබල වෙලා තිබුණා. ප්‍රබල වෙලා තිබුණා ඒගොල්ලෝ දැන් අපි කියන්නේ හරි අනුකම්පාවෙන් සානුකම්පිතික මේක අපි කරපේක වැරදි කියන තැනට ඒගොල්ලොන්ගේ හිත සැකසෙන්න මේ වචන ටික මේ උදව් වෙලා තිබුණා. ඔව්. ඒ මම දැන් බලාපොරොත්තු වෙයි අය සමාජයේ හොඳ දරුවෝ ඉදිරියට වෙනම නම් අන්න ඒක තමයි දැන් වෙච්ච වෙලද්ද මට කිසිම වෛරයක් තරහක් දුකක් නැහැ. ඒ ඉන්නේ වුණා ඒක ඉවරයිනේ. ඒක එතනින් එහාට ඒ දරුවෝ සැකසෙනවා නම් ඒක තමයි මම බලාපොරොත්තු ඔව් ඒක තමයි දැන් අපි නිවෙන්න නිවෙන්න අපිට තව බොහෝ දෙනා නිවන්න පුළුවන්. ඒක මානසික වශයෙන්වත් පුළුවන් වාචසික වශයෙන්වත් පුළුවන් අපි ගන්න තීරණ වලින් අපේ ක්‍රියාකාරීත්වයෙන් හැම පැත්තකින්ම අපිට තව බොහෝ දෙනෙක් නිවන්න පුළුවන් අපි නිවෙන තරමට. හැබැයි අපි දැවෙනවා නම් අපි ගිනි ගන්නවා නම් අපි තුල වෛරය, ක්‍රෝධය, පරිගැනීමේ ආකල්ප මතුවෙනවා නම් අපි නිවිලා නැහැ. එතකොට ඒ ඒව තමයි වචන බවට පරිවර්තනය වෙලා එළියට යන්නේ. එතකොට අනිත් අයත් ගිනි ගන්නවා. ඊට පස්සේ ඒ ආවේගය තමයි ඊට පස්සේ ක්‍රියාවකට මුහු වෙලා ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපිට ඔය අරගල තුල එහෙම හුඟක් වෙලාවට පෙනෙන්නේ ඒ ඇතුළත සංසිඳෙන්නේ නැති ගතිය. දැන් අරගලය තුල වුණත් අපි දකිනවා සමහර චරිත අපට පේනවා ඒ අය තුල අර අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය ඒගොල්ලෝ ඉතුරු කරගෙන තමයි මේ සමාජ අසාධාරණයට විරෝධය දක්වන්නට ක්‍රියාත්මක වෙනවා. නමුත් සමහරු තුල පේනවා අපිට එහෙම මොකක්වත් නැහැ. තුලත දැවි දැවි මේ Taman තුල තියෙන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පරිගැනීම අද ඒවා තමයි වපුරන්නේ. ඉතින් ඒකෙන් සමාජයට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඉතින් අපි අපි ඇතුළතින් අපට ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂණයක් තුළ අපිට යම්කිසි සංයමයක් দমনයක් පුහුණුවක් ඇති කරගන්න පුළුවන් නම් ඒ ඒ තරමට අපේ හැසිරීමෙන්, චර්යාවෙන්, සිනහවෙන්, කතාවෙන් ඒ හැම දෙයකින්ම ලෝකයට ලොකු අර්ථවත් sannivedanayak ඇති කරන්න පුළුවන් අන් අය සැනසීමටපත් කරන්න. මේමයි ස්වාමීන් වහන්සේ ආද සාරසදු වහන්සේට නිවන් පිණිසම මාර්ගඵල අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා සාක්ෂණයි